සංවිධානයේ ඉන්න පක්ෂ ටිකයි ඒ වගේම දැන් විපක්ෂයේ වාඩි වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වැඩි දෙනෙක්. ඒගොල්ලන් යෝජනා කෙරුවා මට විපක්ෂ නායකකම ගන්න කියලා. හැබැයි ඒකට මම කැමති වුණා මම මම විපක්ෂ නායකකම ගන්න කැමති. ප්‍රධාන සංවිධායක හැටියට අපේ මහින්දානන්ද මහත්තයයි. නමුත් ඉතින් පක්ෂේ මොන විදිහට බලයිද දන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඉතින් ඒක සභාපතිතුමාගේ අතේ තියෙන පොඩක් බලමු. මේ ආරාධනයට යම්කිසි පාර්ශවයකින් විරෝධයක් එල්ලෙනවා කියලා ඔබට තේරෙනවද? මේකක් තියෙනවද? නෑ ඉතින් තමයි ඉන්න සුදුසු මිනිහා. ඒ කියන්නේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවුරුදු 33ක් ආසන සංවිධායකවරේ. ඉතින් මම බණ්ඩාරනායක මැදිනියගේ කාලේ නම් එතුමිය තමයි මට පස්සිම දුන්නේ. ඉතින් මම ඒ කවදාවත් පක්ෂයේ යහත මෙහෙර පැනලා නැහැ. හැමදාම පක්ෂයත් එක්ක හිටියා. ඉතින් අනිත් එක තමයි මේ ගමන මැතිවරණ ප්‍රතිඵලවලත් අලුතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරා. ඊළඟ එක තමයි මාව වාර්තාගත මනාප සංඛ්‍යාවක්